අද අපට තියෙන සූත්‍ර දේශනා ටික අපි බලමු මේවා හරිම ලස්සන බොහෝ වෙලාවට මේ සූත්‍ර ගොඩාක් මේ ගිහි අයට කරුණු එක තියෙන දේශනා ගොඩාක් මේකේ තියෙනවා ගහපති වර්ගයේ ගහපති වර්ගය කියන්නේ ගෘහපතියන් එක්ක ඒ කියන්නේ ගෘහපතියන් පිළිබඳව විස්තර කරන ටිකක් තමයි මේකේ තියෙන්නේ අපි ඉගෙනගෙන තියෙන දේශනා තමයි ගොඩක් මම හිතන්නේ බොහෝ අය ඉගෙනගෙන ඇති වේශාලික උග්ග සූත්‍රය පළවෙනි එක වේශාලික උග්ග සූත්‍රය ඒකං සමයං භගවා වේශාලියන් විහෙරති මහවනේ කුටාගාර ශාලායන් තත්සප භගවා භික්ඛු ආමන්තේසි බුදුරන් වහන්සේ ඒ කාලේ විශාලා මහනුවර කුටාගාර ශාලාවේ වැඩ වාසය කර භික්ෂූන් එමතුව ස්වාමීනි කියලා භික්ෂූන් පිළිවදන් දුන්න බුදුරන් වහන්සේ මේ කරුණ වදාලා අට්ඨේ භික්ඛවේ මහණෙනි කරුණ අටක් අච්චරිහි අබ්බුතේ ධම්මේ සමන්නගත උග්ග ගහපති වේශාලිකන් ධාරේ තහති මේ කරුණ අටක්ගෙන් ආශ්චර්යයි කියනවා මේ වේශාලික උග්ග කියන ගෘහපතියා කරුණ අටකින් අග්‍රයි කියනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට වදාරලා විහාරයට වැඩියා එතකොට මේ දැන් දැන් මේ අපි ගත්තොත් මේ වේශාලික උග්ග හත්තිගාමක උග්ග මේ සූත්‍ර ගණනාවක් තියෙනවා මේ හැම කාරණාවකම කියනවා ආශ්චර්ය කරුණු තිබුණා කියලා ඒ ගෘහපතිවරු තුර. එතකොට ඒ ගෘහපතිවරු තුල ආශ්චර්ය කරුණු කියලා කිව්වේ මේ අනාගාමි කියන අයට වඩා ඉහළ අනාගාමි කෙනෙක් කියන එක නෙමෙයි. ඇත්තට මේ කරුණෝ සාමාන්‍ය ගෘහපතියෙක් කියලා ගත්තාම ඒ සාමාන්‍ය ගෘහපතියගේ තුන විශේෂ කාරණා. එතකොට මේ ගෘහපතියා කියන්නේ දැන් අපි දන්න බුදුරණවහන්සේ කියන්නේ විශේෂ කෙනෙන්නේ. සෝතාපන්න කෙනෙක් කියන්නේ විශේෂ කෙනෙක්. එතකොට අන්න වගේ සාමාන්‍ය ගෘහපතිත්වයෙන් විශේෂත්වයක් තියෙනවා. ඒතුව අනාගාමී විච්ඡයික විශේෂයි කියන එක නෙමෙයි. ඒක නැත්නම් අපි ගොඩක් කලාවට හිතා ගන්නවා ආයෙනම් අනාගාමීච්ච ගොඩාක් ඉන්නවා. දැන් හොඳට බැලුවොත් මේ මේ විශාලිකුග්ග හත්තිගාමකුග්ග මේ ඔක්කොම එකකට පස්සේ ඔක්කොම විශේෂ කරුණු තියෙනවා. එතකොට මේ ඔක්කොම විශේෂ ගෘහපතිවරු. හැබැයි ඔක්කොම අනාගාමී වෙච්ච ගෘහපතිවරු. එතකොට අනාගාමී වෙච්ච ගෘහපතිවරුන්ගේ දෙන විශේෂ කරුණු. ඒක ලෝකෙට ලෝකේ ගෘහපතිවරු කියන ගණයට වැටෙන අයට වඩා විශේෂ යුක්ත ආශ්චර්ය වූ කරුණු තියෙනවා. ඉතින් බුදුරණවහන්සේ වේශාලික උග්ගට මේ කාරණා උග්ගගේ මෙහිම ආශ්චර්ය වූ ආශ්චර්ය කියන්නේ සාමාන්‍ය ගෘහපතියන්ට නැති අද්භූත කියන්නේ සාමාන්‍ය ගෘහපතියන්ට නැති කරුණු තියෙනවා. කියන්නේ සාමාන්‍ය ගිහියයිට නැති විශේෂ වූ ආශ්චර්ය කරුණු තියෙනවා. ඒ කියන්නේ අදහන්න බැරි කරුණු තියෙනවා. ඔන්න ඒ කරුණු තියෙනවා අටක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩියා. එච්චරයි කිව්වේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරේ. ඉතින් භික්ෂුන් වහන්සේලා මොකද කරේ? අදකෝ අඤ්‍යතරෝ භික්ඛු මේ භික්ෂුන් වහන්සේලා උදේ කාලේ පින්ඳ පාංශ වැටලා එක්තරා භික්ෂුවක් භික්ෂුන් වහන්සේ නෙවෙයි එක්තරා භික්ෂුවක් පින්ඩපාත ගිහිල්ලා උග්ගගේ ගෙදරට වැඩියා. උග්ගගේ ගෙදරට වැඩියට පස්සේ උග්ග බුද්ධි භික්ෂුන් වහන්සේට ආසනයක් පැනෙව්වා. පණවුවට පස්සේ පණවලා වන්දනා කරලා පැත්තකින් ඒ උග්ග වාඩි වුණා. පැත්තකින් වාඩි වෙච්ච උග්ග වේශාලික උග්ග උපසංගමතම් වික්කුන් අභිවාදිත්වා වන්දනා කරලා පස්සේ බුදුරණවහන්සේ මේ උග්ග භික්ෂුව කියනවා උග්ගට අට්ඨේකෝ උතුංගහපති ආචාර්ය අද්භූත ධම්මේ සමන්නාගතෝ භගවතාවියකතෝ භාග්‍යතුන් වහන්සේ කිව්වා ඔබට ආශ්චර්ය අද්භූත කරුණු අටක් තියෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ කිව්වා ඔබට ආශ්චර්ය අද්භූත කරුණු අටක් තියෙනවා කියලා. මොකද්ද ගෘහපති ඔබට තියෙන ආශ්චර්ය අද්භූත කරුණු අට බුදුරන් වහන්සේ කිව්වා. එතන භික්ෂුන් අහන්නේ, ඒ භික්ෂුව අහන්නේ එහෙම විදිහට. බුදුරන් වහන්සේ පැහැදිලි කරපු ආශ්චර්ය අද්භූත කරුණු අට මොකද්ද? ඊළඟට මේ ගෘහපතියා කියනවා නක්වාහම් බහන්සේ මම නම් දන්නේ ස්වාමීනි බුදුරණවහන්සේ පෙන්නපු ආශ්චර්ය අද්භූත කරනවට මොනවද කියලා මම දන්නේ නැහැ. අපිට බන්තේ ඊමේ අට ආශ්චර්ය අද්භූත ධම්ම මට මෙන්න මේ වගේ කරුණු තියෙනවා කියලා නම් අනිත් අයට වඩා විශේෂ වූ කරුණු අටක් තියෙනවා කියලා නම් මට හිතෙනවා. සාමාන්‍ය අයට වඩා විශේෂ කරුණු අටක් තියෙනවා කියලා මෙන්න මෙහෙම හිතෙනවා. එහෙනම් අහන්න ස්වාමීනි මෙන්න මෙහෙමයි හොඳින් මානසිකාර කරන්න මම මේක කියන්නම් ස්වාමීනි කියලා උග්ග කියනවා. ඉතින් හොඳයි එහෙනම් උග්ග කියන්න කියලා භික්ෂුව කිව්වට පස්සේ මේ උග්ග බුදුරා මේ භික්ෂුවට මෙහෙම කියනවා. එදාහම් බන්තේ ස්වාමීනි යම් දවසකද භගවන්තම් පටමන් දුරතෝව අද සම්බුදුරන් වහන්සේ දුරදීම දැක්කේ. බුදුරන් වහන්සේ පළමුව යම් දවසකට දුරදීම දැක්කේ. ඒ දැකපු මාත්‍රයෙන් බුදුරන් වහන්සේ කෙරෙහි පැහැදුනා. දැකීමෙන් පැහැදුනා. දැන් අපි දන්නවනේ යසකුල පුත්‍රයා තව බොහෝ අය පැහැදුන හැබැයි ඒ අය පැවිද්දෝනේ. මේ කියන්නේ කාගේ ලක්ෂණද? ගිහියන්ගේ ආශ්චර්යයි ඒකට අපි දන්නවා අනාථපිණ්ඩිකගේ තිබුණා. හැබැයි අනාථපිණ්ඩිකගේට වඩා මෙයාගේ කරුණු අටක් තියෙනවා. ආශ්චර්යද්භූත කරුණු. ඒ අටෙන් එකක් තමයි මේ දුරදීම දකිද්දිම බුදුරයන් වහන්සේ ඔය දකිද්දිම පහය දුනා. සිත පැහැදිලා ගියා. මේක කියනවා මගේ මම දකින මාතුල අටගත්ත මේ අනිත් අයට වඩා තියෙන විශේෂ ආශ්චර්ය කාරණා. දෙවෙනි එක තමයි සෝකෝ අහම් බන්ති ස්වාමීන් දෙවෙනි කාරණාව පසන්න චිත්තව භගවතම් පෛරුපාසයෙන් මම භාග්‍යතුන් වහන්සේව පෛරුපාසනය කරේ ඇසුරු කළේ ප්‍රසාදයෙන්මයි පැහැරීමෙන්මයි තසමේ භගව අනුපුබ්බි කතා කතේසි භාග්‍යතුන් වහන්සේ ඊළඟට මම අර පැහැදීමෙන් ඇසුරු කරනකොට මට අනුපූරව කතාව කළා මොනවද දාන කතා සීල කතා සර්ව කතා දැන් භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදුනා දැන් බණ කියලාද පැහැදුනේ නේ දැකීමෙන් දැකීමෙන් පැහැදුනා පැහැදිලා ඉවරනාට පස්සේ බුදුරන් වහන්සේ ළඟට ඇසුරු කරා ඇසුරු කරනකොට බුදුරන් වහන්සේ දැන් අනුපිළිවෙල කතාව කරනවා දැන් එතකොට මෙහිම දැකීමෙන් පැහැදුන තැනදී බුදුරන් වහන්සේ කෙරෙහි තියෙන අවධානය දැන් මේ උග්‍රේ කොච්චරද දැන් මේ උග්‍රට බුදුරන් වහන්සේ මොකද කරන්නේ විමුක්තිකාමී චින්තනයක් ඇති කිරීම සඳහා විමුක්තිය කිරීමේ අවශ්‍යතාවය කුළු ගැනීම සඳහා ලෝකයේ ස්වභාවය කුසල කුසල් ස්වභාවන දානීය සීලේ ස්වර්ගය කාම ආදීනවේ ඊළඟට කෙලෙස් වල තියෙන ආදීනවේ ඊළඟට අපිරිසුදුභාවයේ කෙලෙස් වල තියෙන නෛෂ්ක්‍රමීය ආනිසංස මේව කියනකොට බුදුරණවහන්සේ දේශනා කරනකොට මේ උග්ගට මොකද වෙන්නේ? ඔහු තුළ විමුක්තියක් හොයන්න ඕනේ. විමුක්තියක් හොයන්න ඕනේ කියන හැඟීම ඉස්මතු වෙනවා. යදාමම් බන්තේ යදාමම් භගව අඤ්ඤාසි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට මට අනුපිළිවෙල කතාව කරාට පස්සේ මගේ හිත මෘදු වුණාට පස්සේ නීවරණ දුරු වීමෙන් හිත ප්‍රසන්න භාවයට උදග්ග චිත්තම් ප්‍රසන්න භාවය වඩ වඩාත් වැඩි වීමෙන් බුදුරයන් වහන්සේටම ආවේනික දැන් ඒතකොට බුදුරන් වහන්සේට ආවේනික ධර්මයේ කියන විවහාරය පැහැදිලි කරන්න පින්වතුනි අපි මේ පැත්තේ ඉඳලා කියන එක නෙමෙයි ඉස්සල්ලාම අහපු කෙනා කියන එකත් එක්ක. දැන් විමුක්තිකාමී චින්තනයක් ඇති වෙච්ච තැනදී විමුක්තිකාමී පිළිබඳව එක එකයි ධර්මයේ දේශනා කළා. විවිධ විවිධ විදිහට. දැන් එතකොට දැන් අපි ගත්ත මේ උග්ගට දැන් ඔන්න විමුක්තිකාමී චින්තනයක් තියෙනවා. දැන් උග තෙරුවන් සරණ ගිහිල්ලාද? ඒ කියන්නේ උග දැන් බුදුරන් වහන්සේව අවිච්ඡප්පසාදයට පත් වෙලාද මේ ධර්මයේ බුදුරුන් වුණා කාවණික ධර්මයට යොමු වෙලාද නැහැ. දැන් එතකොට උගට දැන් විමුක්ති චින්තනයක් ඇති වෙලා. ඒක විමුක්ති චින්තනයක් ඇති වෙනකොට විමුක්ති චින්තන ප්‍රතිපදා තියෙනවා ගොඩාක්. ඒ විමුක්ති චින්තන ප්‍රතිපදාවල බුදුරුන් වුණා කාවණික ධර්මයක් තියෙනවා. එතකොට ඒ වෙනකොට බුදුරුණ වුණා කාවණික ධර්මයක් මේ උග්ග අහලා තියෙනවද? අහලා නැහැ. දැන් මේ සාමුක්කාංශික දේශනාව ඉදිරිපත් කරන හැමතැනම ගතට පස්සේ සියලු දෙනාටම බුදුරුවන්ගේ ධර්මය ඇහිලා නැහැ. එතකොට බුදුරුවන්ට පමණක් ආවේනික ධර්ම. ඒකයි එතෙන්ද සාමුක්කාංශික දේශනාව ඒ එයාගේ කෝණයටයි විග්‍රහය තියෙන්නේ. දැන් අපි මේ පැත්තේ ඉඳලා ඉගෙන ගන්නකොට අපි හිතනවා දැන් මෙතන බුදුරන් වහන්සේගේ ධර්මයක් මේක ආරක වෙනම බුදුරන් වහන්සේට ආවෙන එකක් කියලා. එහෙම එකක් නෙමෙයි. ඉතින් මේවා බුදුරන් වහන්සේට ආවෙන එක ඒවනේ. මේවා අපට ආවෙනික ඒවා නෙමෙයි අනිත් දේවල්. ඒවත් බුදුරන් වහන්සේට ආවෙනික ධර්මයේ. එතකොට දැන් මෙතනදී විශේෂයෙන් මේක විස්මතු කරලා පෙන්නන්නේ විමුක්තිකාමී චින්තනයක් ඇති වෙච්ච නිසා මේ උග්ග වගේ අයට විමුක්තිකාමී ප්‍රතිපදා එක එක එක එක දේවල් කියනවා. හැබැයි බුදුරන්ට විතරක් ආවෙනික ආර්ය සත්‍ය විග්‍රහයක් තියෙනවා. අන්න ඒක පැහැදිලි කරා දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන ආර්ය සත්‍ය. එතකොට එතන ඒ අවස්ථාවේ කෝණයක් එක්ක මෙහෙම දේශනා කරාට පස්සේ හරියට ස්වාමීනි මේ වගේ සුද්ධං වත්තම් මේ පිරිසිදු වස්ත්‍රයකට පිරිසිදු වස්ත්‍රයකට යම් කිසි දෙයක් උරා ගන්න යම්සේඳ අන්න ඒ වගේ ඒව මේවකෝ මේ තස්මින් ඒව ආසනේ ඒ ආසනයේ විරජං විතමලන් ධම්මචක්ක මුදපාදේ මට ධම්මස ඇති වුණා ස්වාමීනි යම් කිංචි සම්මුද ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන. ඒක විශේෂ ආශ්චර්ය කරනවා නෙමෙයිද ගෘහපතියෙකුගේ ආශ්චර්ය කාරණාව. යෝකෝ අහම් බන්තේ ස්වාමීනි මට විිට ධම්මේ පත ධම්මේ විජිත ධම්මේ පරිය මට ඒ අවස්ථාවේදී මේ ඒ වෙලාවේ දහමට පැමිණුණා. දහම් ස්වභාවයටපත් වුණා. දහමට බැසගත් විචිකිච්ඡාව දුරු වුණා. විගත කතං කති ඉක්මෙව්වා විසරද භාවයට පැමිණුණා. අපරප්පච්චයා තව කෙනෙකුගේ උපදේශ ශාස්ත්‍ර මේ ශාස්ත්‍ර ශාසනය අවශ්‍ය නැති ස්වභාවයටපත් වුණා. බුද්ධාංච ධම්මාංච සංඝාංච බුදුරණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ ගියා. Brahmacharya පංච මම Brahmacharya පස්වෙනි කොට ශික්ෂාපද සමාදන් වුණා. අයංකෝ බන්ති මහණෙනි ස්වාමීනි මේක තමයි මගේ දෙවෙනි ආශ්චර්ය කාරණාව. එතකොට දැන් Brahmacharya. එතකොට කාමී වරදම හැසිරීම කියන එක නෙමෙයි Brahmacharyaව පස්වෙනි කරලා. ඒ කරලයි මේ ශික්ෂාපද සමාදන් වුණා. මේක ස්වාමීනි මගේ ආශ්චර්ය. ඒතකොට සෝතාපන්න වීමත් අහපු දැනින්ම සෝතාපන්න වීමත් ඊළඟට Brahmacharya සමාදන් වීම. දැන් මේක ගෘහපතියෙකුගේ ආශ්චර්ය නේද? මේ අහපු ගමන් මේ වගේ දෙයක් වෙන එක ඉතින් ආශ්චර්ය කරනවා. ස්වාමීනි මට මෙහෙම එකකුත් තියෙනවා. ඒ තමයි ස්වාමීනි මට හිටියා හතරක් භාර්යාවරු. ස්වාමීනි මම භාර්යාවරු ළඟට ඇවිදilla කිව්වා ඔබ කැමති මම දැන් Brahmachari සිල්පද සමාදන් වෙලා ඉන්නේ. ඔබ කැමති කෙනෙක් ඉන්නවා නම් මෙහිම ඉන්න, භෝග සම්පත් අනුභව කරලා මෙහිම ජීවත් වෙන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ ඥාති ළඟට යන්න. තව කැමති කෙනෙක් ඉන්නවා නම් මට පුළුවන් ඔබ කැමති ස්වාමියෙක් බඳලා දෙන්න. ඊළඟට ජේෂ්ඨ බිරිඳයා කියන මට අන්න අරියව බඳලා දෙන්න කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ ගෘහපතියා උග්ග ගෘහපතියා තමන්ම පැන්කෙන්ඩියෙන් අර තමන්ගේ භාර්යාව වෙන කෙනෙකුට සරණ පාවලා දුන්නා. මෙන්න මේ විදිහට ස්වාමීනි මේ බිරින්දෑවරු අතහරිනකොට මේ බිරින්දෑවරුන්ගේ තියෙන අතහැරීම වෙන තැනදී කිසිම හිතේ වෙනස්කමක් වුණේ නැහැ ස්වාමීනි. කෝමාරින් කෝපණම් බන්තිය දාරං පරිච්ඡන්දන්තෝ නාබිජානම් චිත්තසාඤ්ඤ තත්තා සිතෙහි වෙනසක් වීමන් නම් මම දැක්කේ නෑ ඒ බිරින්දෑවරු වෙන අයට සරණ පාව ආචාර්ය නැද්ද ආශාවයයි ඉතින් ඒක ගිහියෙකුගේ තියෙන ආශාරය ගතියක් නෙමෙයි කාටදීම කරන්න පුළුවන් හිතෙහි වචනයක් කතා කරා නෙමෙයි හිතෙහි වෙනසක් වුණේ නෑ කිව්වා ඊළඟට හතරවෙනි කාරණාව සංවේජ්ජාන්තිකෝපන මේ බන්ති කුලේ භෝගෝතේ තේජකෝ අපටි අපටි භත්තා සීලවන්තේ කල්යාණ ධම්මේ අයංකෝ බන්ති චතුත්ථෝ අච්චර්ය ස්වාමීනි මට තියෙනවා භෝග සම්පත්. ඉතින් මගේ භෝග සම්පත් තියෙනකොට මම කල්යාණ ධර්මයේ සිල්වතුන්ට විතරක් මේක දෙනවා අනිත් අයට නැතුව. ඒ විදිහට ස්වාමීනි මේ මගේ හිතක් හටගත්තේ නැහැ කියනවා. එහෙම දෙයක් උනේ නැහැ කියලා. මේවා කල්යාණ අයට පමණක් දෙන්නට ඕනේවුවා. මගේ මේ භෝග සම්පත්